මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි ජගත් සම්මානයට බඳුන් වූ විවිධ රටවල සිනමා කෘති ඇතුළත් සිනමා උත්සව 960 70 දශකවලදී ශ්‍රී ලංකාවේ නිතර පැවැත්ුණා. ඒවට ඉහළ රසික ප්‍රතිචාරද හිමි වුණා. ගංගා එවන් ඔලෙලක තිරගත වූ වංග සිනමා සිත්තමක්. ඊට ගොනු වූයේ දීවර කතා පුවතක්. ශලීල් චෞධරී එහි සංගීත අධියුරුයි. ඔහුගේ පිරිඳ වූ සබිතා චෞධරී එම සලරුවට ගැයූ අපූරු ගීයක් අද මුල්ම අංකයට. गंगा गंगार तरंगे प्राण पद्म भाषाइलाम रे गंगा गंगार तरंगे ශිවාගෝ රුසියාව පසුතලයේ කොටගත් සුපතල සිනමා කෘතියක්. මොරිස් චාරේගේ සාර සංගීතයත් සිනමා සිත්තමේ සාර්ථකත්වයට ඉමහත් පිටිවහලක් සැපයුවා. මේ එහි ඇතුළත් මියුරු සංගීතයේ හැඩතලයයි. Thank you. නිවාසී පූර්ණ සත්‍ය ගවේෂී අපමණෝ පුදුගුණ විදහා දක්වන මීළඟ සංගීත ප්‍රගීතය රචනා කළේ තුව කුසුමපාල අරුතට ගැළපෙන සංගීතය ස්ටැන්ලි එම් ප්‍රනාන්දු බැතිබර ගැයුම අයිවෝ ඩෙනිස් Thank you. වූසී පූර්ණ සත්‍යගවේසී දුතුරු දස බලධාරී සිරිපාපත් මනමාමි විසුද්ධ සීල නිවාසී පූර්ණ සත්‍යගවේසී बलधारी श्रीपा पद्म नमा शील निवासी पूर्ण सत्य गवेशी दस बलधारी पापत नमा විදුරු ශාන්තිවාදී නිර්මල විමුක්තිකාමී නිකලෙස් මුතුන් විරාගී භගවත් පතර පවතින්නාමි විසුද්ධ සීල නිවාසී පූර්ණ සත්‍ය ගවේෂී ලෝතුරු දස බලධාරී සිරිපා පත්ම නමාමි භාණ්ඩ වලින් තොර සිය සංගීතමය කටහඬවල් හැකියාව හා මුසු කිරීමෙන් රසික ආකර්ෂණයේ දිනෝ ඊශ්‍රායලයෙන් බිහි වූ ගායිකා කණ්ඩායමක් කාමෙල් අකපෙලා ලෝප්‍රකට ඉතාලියානු සංගීතඥයෙකු වන විවල්ඩිගේ සංධ්වනියක එන වසන්තය නැමැති අංගය අකපෙලා යුවතියන්ගේ මියුරු ස්වරයෙන් පෙරා දෙන වසන්ත සිරියෙන් දැන් රසවත් වෙමු. ටින් ටින් ටින් ටින් pam para pam pam pam para pam pam pam para pam pam pam para pam pam pam යනු සංගීත සාගරයෙන්ගත් දිය දෝතක් පමණි. සිතාරය වැඩි වශයෙන් භාවිත වූයේ පෙරදිග රටවලයි. එය අපරදිග රසිකයන් හට ලොල් කර වූයේ පඬිත් රවි ශංකර් විසින්. ඔහුගේ සියවන උපන් සැමරුම් දිනය යෙදී තිබුණේ 2020 අප්‍රේල් 7 වනදාටයි. එය උත්සව ශ්‍රීයෙන් සමරන්නට ඉන්දියාවේ දරුණු ලෙස පැතිරුණු කොරෝනා වෛරසය ඉඩ ලබා දුන්නේ නැහැ. එහෙත් තවත් දක්ෂ සිතාර ශිල්පිනියක් වූ ඔහුගේ අනුෂ්කා දියණිය ලොව පුරා විසෙන සිය පියතුමාගේ අගනා ගෝලයන් පිරිසක් සමග ඔවුන් විසෙන රටවල සිට නව විද්‍යුත් වීඩියෝ ක්‍රම ඔස්සේ සංවිධානය කළ ප්‍රසංගයක් මුළු ලෝකටම දැක ගැනීමට කටයුතු පිළියෙල කළා. ඒ සඳහා රවි ශංකරයන් නිර්මාණය කළ සන්ධ්‍යා රාගයේද උපයෝගී කර ගැනුණා. ඉන් කොටසකට දැන් සවන් දෙන්න. Thank you. හැලුණු වැස්සක් අනුක්‍රමිකව නතර වුවත් එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ක්‍රියාවලිය තවත් බොහෝ වේලා යනතුරු නිමා වන්නේ නැහැ. ප්‍රබෝධමත් වූ ගහකොළ වලින් රෝරා ඇදෙන සිහින් දියවැල් කෙමෙන් බිඳු බිඳු බවට කෙටිවන අතරතුර වතු පිටි මහා මඟ දිය අගල් ඔස්සේ ඇල බැලුවෙත මොමනමින් නැදෙන ජල ධාරා හා බැඳුණු අනේකවිධ සුන්දර සිදුවීම් ඔබේ අත්දැකීම් අනුව සිහිපත් කරගන්න. ප්‍රංශ සංගීතඥ රෙනේ ඔබරිගේ After the Rain වැස්සට පසු සංගීතාංගයේද නිසංසලව රස විඳින්න. Thank you. නතර වෙලා. ඉතින් යන්න අවසරයි. ඊට පෙර අද කෘතවේදීත්වය හේමන්ත සප්‍රමාදු සහ සමන්ත පියසෝම වෙත. නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ. නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය. විශ්වමතුර ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි. Thank you. විශ්ව මధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනාරත්න පෙරවරු 10යි විනාඩි 36යි දැන් වෙලාව. ඔබ එක්වී සිටින්නේ සදේශීය සේවය සමග.